නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ නිවන් දැකීමට දක්ෂ වෙමු කියන කාරණාව. අද වර්තමාන සමාජය අරන් බලනකොට ලෝභය වඩන්න දක්ෂ වෙනවා රාගය වඩන්න දක්ෂ වෙනවා ද්වේෂය වඩන්න දක්ෂ වෙනවා කිසිම කෙනෙක් නිවීමට දක්ෂ වෙන්නේ නැහැ ආර්ය මාර්ගය තුල නිවීමට දක්ෂ වෙන්නේ කෙසේද කියන කාරණාව තමයි අද අපේ විශේෂ සාකච්ඡාව නිවීමට දක්ෂ වෙන්නේ කොහොමද කියලා බලනකොට මේ කාර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගොඩාක් අභ්‍යන්තරයේ සැඟවිච්ච අභිරහසක් කියලා කිව්වොත් ගොඩාක් නිවැරදි. සෑම චෛතසිකයක් තුලම අභ්‍යන්තරයේ නිවීමේ පණිවිඩයක් තියෙනවා. සෑම දිට්ඨියක්, ශ්‍රෝතයක්, ජීවයක්, කම්මන්තයක්, සතියක් තුල නිවීමක් තියෙනවා. කොමක්ද කියලා බැලුවාම දකින දේවල් තුලින් ඇතිවෙන කෙලෙසය අයිමි කරගෙන දකින්න පුළුවන් නම් ඒක නිවීම. ඇයෙන දේවල් තුලින් කෙලෙසය ස්පර්ශ නොකර සවන් දෙන්න පුළුවන් නම් ඒක තමයි නිවීම. තවත් කෙනෙකුට ඉරියර ඉන්සා නොකර ජීවත් වෙන්න දක්ෂ වෙනවා නම් ඒ කම්මන්තය තමයි නිවීම. චෛතසික තුලින් අපි කෙලෙසයක් නිර්මාණය නොකර සිතනවා නම් ඒක තමයි නිවීම. එනම් මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපි නිවීමට දක්ෂ වෙන්නට ඕනේ. උදාහරණයක් වශයෙන් අපිට එක පාටම සිතවිල්ල පාළ වෙනවා. ලෝභ චෛතසිකයක්. ලෝභ චෛතසිකය පාළ වෙච්ච ගමන් අපි කොහමද නිවීමට දක්ෂ වෙන්නේ කියලා බැලුවාම අපි ඒ ලෝභසිත දකිනවා දැක්කට අපි ඒ ලෝභයට හීලා වෙලා යනවා රාගසිතකුත් එනවා ඒ රාගසිතත් අපි දකිනවා හැබැයි ඒ රාගයට අපි ඊලා වෙලා යනවා පටිගයක් ඇති වෙනවා ද්වේෂයක් ඇති වෙනවා ඒකත් අපි දකිනවා. හැබැයි ඒ පටිජයට द्वේෂයට අපි ඊළා වෙලා යනවා. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ දුර්වලකම් තියෙනවා. අපි මේ ලෝකයේ මිනිසත්කම ලැබුවට අපි කිසිම ශිල්ප ශාස්ත්‍රයක් ඉගෙනගෙන නැහැ මේ කෙලෙස් ප්‍රවීණ කරන්න. ලෝකයේ තියෙන හොඳම ශිල්පය තමයි ඇති වෙන හැම කෙලෙස් සිටිවිල්ලක්ම නිකලස් බවට පරිවර්තනය කරන ශිල්පය. ඒ ශිල්ප ශාස්ත්‍රය අපි ඉගෙන ගත්තේ නැහැ. දකින හැම දෙයක්ම නිවනට ගැලපෙන විදියට නිවීමේ පණිවිඩයට ඔබින ලෙස අපට එක වෙනස් කරගන්න දක්ෂකම නැහැ. ඒ ශිල්පය අපි ඉගෙනගෙන නැහැ. අපේ ජීවිතය අපි ගත කරන්නේ අපට ඕන විදියට නෙමෙයි. කෙලෙස් වලට ඕන විදියට, පැවැත්මට ඕන විදියට දුකට ඕන විදියට. එහෙනම් මෙච්චර කාලයක් අපි පැවැත්මට ඕන විදියට නම් ගත කළේ දුකට ඕන විදියට නම් ගත කළේ. එහෙනම් අපේ ජීවිතයේ දුකටම උරුම වෙනවනේ. පැවැත්මටම උරුම වෙනවනේ. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕනේ අපේ ජීවිතේ නිවීමට ගත කරන්න. අපි ගොඩාක් දක්ෂ වෙන්න ඕනේ නිවීම පිණිස කටයුතු කරන්න. ඇසකන දිවනාසය සමසිත කියන මේ ආයතන හයම මේ නාම රූප සංඥා සංස්කාර ධර්මයන් එක්ක ගනුදෙනු කරනකොට අනන්ත අප්‍රමාණ කෙලෙස් ඇති වෙන්නේ නැද්ද? ඒ සෑම කෙලෙසයක් තුළින්ම අපගේ සිත අපිරිසිදු වෙලා නැවත ඉපදෙන්න හේතුවක් නිර්මාණය වෙන්නේ නැද්ද? මෙච්චර කාලයක් අපි කළේ මේ වැඩේ තමයි. හැම සිතුවිල්ලක් තුළින්ම අපි දක්ෂකමක් වඩන්නට ඕනේ. ශිල්පයක් ඉගෙන ගන්නට ඕනේ. <clears throat> අපි මේ හැම දෙයක්ම අපේ නිවීමට ප්‍රයෝගී කරගන්න අපි ඒ දක්ෂකම් වඩන්නට ඕනේ. සේනාසනයක වැඩහින්න සංඝයා තමන්ගේ සේනාසනය තුල තියෙන සෑම භාණ්ඩයක් තුලින්ම එයාගේ නිවීම සකස ගන්නට ඕනේ. කුටියක උදකලාවක වාසය කරන තාපසයා ඒ කුටිය තුල තියෙන සෑම දෙයක්ම නිවීම පිණිස එයා භාවිතා කරන්නට ඕනේ. මගේ ජීවිතේ මට මතකයි පුංචි කාලේ අවුරුදු 3ක් විතර ඉන්නකොට මං කුටියේ වාඩි වෙලා බිත්තිය දිහා බලාගෙන ඉන්නවා. සීයා විල්ලා ආනවා පුතා. පැයක් විතර බිත්තිය දිහා බලාගෙන ඉන්නේ. මොනවද පේන්නේ? මං කිව්වා බිත්තිය සුදු පාටයි. "ඔව් පුතායි සුදුනේ. ඇයි ඒක දිහා බලාගෙන ඉන්නේ?" මං කිව්වා මට වඩා බිත්තිය පිරිසිදුයිනේ. මට එක එක ඒවා හිතෙනවා. ඒ හිතෙන නිසා මගේ සිත අපිරිසිදු වෙනවා. තේ ලැබෙන්න පරක් වෙනකොට මට එක එක ඒවා හිතෙනවා. කෑම ලැබෙනකොට සමහර දේවල් මං අකමැති ඒවා ලැබෙනකොට මට එක එක ඒවා හිතෙනවා. ඒ නිසා මං අපිරිසිදු වෙනවා. මට වඩා බිත්තිය පිරිසිදුයි. ඒ බිත්තිය තරම්වත් මට පිරිසිදු වෙන්න බෑනේ. ඒ දක්ෂකම මට තිබුණේ නෑනේ. ඒක මං කල්පනා කරන්නේ. එහෙනම් මේ අවට තියෙන හැම දෙයක්ම වාගේ නෙමෙයි. කුටිය තුල තියෙන තීන්ත පවා ඒ වර්ණයේ පවා අපට කමටානක් නෙමෙයිද? ඒ කුටියේ තියෙන පිරිසිදුකම අපේ සිත්වල තියෙනවද? අපේ ගෙවල් වල තියෙන පිරිසිදුකම අපේ සිතේ තියෙනවද? මේවා අපි අඩුපාඩු වශයෙන් දැකලා නැත්නම් දැන්වත් දැකලා මේක නිවැරදි කරගන්නට ඕනේ. අපි පිළිවෙලට හැමදේම පිරිසිදුවට තබා ගන්න දක්ෂ වෙනවා. ඇත්තටම පිරිසිදු කරගන්නට ඕන, පිරිසිදුව පවත්වා ගන්නට ඕන දේ අපිරිසිදුව තබා ගන්නවා. ඒක කවදාවත් පිරිසිදු කරන්නේ නැහැ. මේ සෑම නාම රූපයක්ම කතා කරනවා. මේ රූප වේදනා සංඥා සංස්කාර හැම එකක්ම කතා කරනවා. ඒගොල්ල අපට පණිවිඩයක් කියනවා. අපිට ඒ ප්‍රඥාව නැති නිසා පණිවිඩේ ඇයෙන්නේ අපේ දක්ෂකම අඩු නිසා අපිට ඒ පණිවිඩ තේරෙන්නේ ඒ ශිල්ප ශාස්ත්‍ර අපි පුරුදු පුහුණු කරලා නැති නිසා අපිට ඒවා වටා ගන්න බෑ. මේවා අපේ අඩුපාඩු දුර්වලකම්. කුටියක තියෙන සෑම භාණ්ඩයක්ම සෑම බඩමුට්ටුවක්ම අපට කතා කරනවා. හැන්දට ආන්සි වෙනකොට මොනතරම් විවේකයක් හම්බෙනවද? මොනතරම් සුවයක් හම්බෙනවද? සතරමා භූතයාගෙන් මට ලැබෙන සුවය මමත් සතරමා භූත නේද බඹයක් විතර උස තියෙන කය. ඇයි ඒ සුවය මං මේ ලෝක සත්‍යයට දෙන්නේ නැත්තේ? වෛරයෙන් හිතන සිටිවිලි, රාගයෙන් බලන බැල්ම, ද්වේෂයෙන් කරන කතා මේ තුලින් අනිත් අයගේ පාසුව විවේකයේ අතුරුදන් වෙනවනේ කර්ම හැදෙනවනේ සතරමා භූතයා මට දෙන සෑම දෙයක්ම මම විඳිනවා ඒක වින්දනය කරලා මම ලෝකෙට කිසිම දෙයක් දෙන්නේ මම දෙන්නේ ලෝකෙට ගැළපෙන්නේ නැති එකක් මේ දුර්වලකම් අපිට තේරෙන්න එපාය උදෑසන හිරහුදා වෙනවා නරකයටයි හොඳ හයටයි දෙන්නටම එක විදියට පායන්නේ නැද්ද වායුගෝලයේ උලඟ අපට විතරක් නෙමෙයි අසත්පුරුෂයන්ටත් එක විදියට තමයි ලැබෙන්නේ. වැස්ස වයින්කොට සත්පුරුෂයන්ට වෙනම අසත්පුරුෂයන්ට වෙනම කියලා වයින්නේ හැමෝටම එක විදියට වයින්නේ. එහෙනම් ස්වභාව ධර්මයා තුල තියෙන ගුණවත් අපි තුල නැහනේ. හොඳ අයට හොඳට කතා කරනවා. දුස්සීලයන්ට නිନ୍ଦා අපාස කරනවා විවේචනය කරනවා. මේ මා පොළවේ තියෙන මේ ස්වභාව ධර්මයා තුල තියෙන ඒ දක්ෂකම්වත් අපි තුල නැහනේ. සිතකුත් තිබිලා. එහෙනම් අපේ ජීවිතවල අපි මේ පරිසරය දිහා බලනකොට මේ රක්ෂිත භූමිය මේ ගස්කොළන් දිහා බලනකොට අපට තේරෙන්නට ඕනේ මේ ගස්කොළන් තරම්වත් මම තැම්පත් නැහැ කියලා. මේ ගස්ගල් වලට තියෙන ඒ කීකරුකම නියතමානිකම තැම්පත් ස්වභාවය සිතක් තියෙන මට නෑනේ. මේ හඩුව අපි තේරුම් අරගෙන නිවැරදි කරන්න එපාය. අපේ ජීවිතේ අපි මොනතරම් දේවල් එකතු කරලාද? මොනතරම් සංසාරේ රජකම් කරන් දැද්ද? මොනතරම් මාපොළවේ ඉපදිලා ඉපදිලා මැරෙන්න දැද්ද? අදත් අපි උත්සාහ කරන්නේ ඒ වගේම ඉපදිලා මැරෙන කතාවක් මිසක් මේකෙන් එතර වෙන කතාවක් නිදාස් වෙන කතාවක් ගැන අපි කතා කරන්නේ හේතුව අපි අර පුරුද්දටම නැවත නැවත අරකම පුරුදු කරනවා. ඇසට පේන හැම දෙයක් තුළින්ම නිවීම අපි හදන්නට ඕනේ. නිවීමට අපි දක්ෂ වෙන්න ඕනේ. ඒක ශිල්පයක්. තාපසයා ගොඩාක් ශිල්ප ශාස්ත්‍ර දන්නවයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් අපේ ශිල්පය තමයි දකින හැම දෙයක් තුළින්ම අපි නිවනට ගැලපෙන විදියට දකින්න අපි දක්ෂ කවුරු මොනවා කිව්වත් මොනම දේ ඇවුණත් ඒ හැම දෙයක් තුළින්ම නිවීමට අපි දක්ෂ වෙන්නට ඕනේ. ඒම දක්ෂයෝ අපි බවට පත් වෙන්නට ඕනේ. ලෝකයෙන් අපට හොඳ දේවල් ලැබෙන්න පුළුවන්. ලෝකයෙන් අපට නරක දේවල් ලැබෙන්න පුළුවන්. හැබැයි හැම දෙයක්ම කර්මානුරූපීව දැකගෙන විඳගන්න ඒ දක්ෂකම ඒ ගුණය අපි වඩන්නට එපාය. තාපසයා ගොඩාක් ශිල්ප දන්නවා. හැබැයි මේ තාපසවරු මොකවත් දන්නේ බනින්න බෑ. නින්දා කරන්න බෑ. අපාස කරන්න බෑ. ගත්තා තුන් සිවුරයි පාත්‍රය ගියා. මොකවත් ඇදිලා නෑනේ. නිന്ദා අපාස කළා නම් නිന്ദා අපාස ලැබෙන්න එපාය. ඒක ලැබෙන්න කැමති නැත්නම් ඒක ලබනකන් සසරේ යන්න එපාය. මේ පුංචි දේ තේරුම් ගන්න බැරි වෙලානේ. දක්ෂ නෑනේ. අපේ ජීවිතයේ අපට වැරදිච්ච තැන් අනන්තයි අප්‍රමාණයි. ප්‍රශංසාව සාදු කියලා අපි පිළිගන්නවා නම් කැමැත්තෙන් ඒක අනුමෝදන් වෙනවා නම් ඇයි නිന്ദා අපාසයත් සාදු කියලා අනුමෝදන් වෙන්නේ නැත්තේ ඒකත් මගේ කර්මයනේ ඒ දක්ෂකම අපට නැහනේ. සමහර අවස්ථාවලදී අපට මේ සුන්දර පරිසරය දකිනකොට ඒ පරිසරය තුළ අපට විවේකයේ දකිනකොට සිසිලස දැනෙනකොට පුදුමාකාර ප්‍රීතියක් දැනෙනවා. අපරාධ ගීගෙදර හිටපු කාලේ තරුණ කාලෙම මේ වගේ තැනකට ඇවිල්ලා ඉන්න තිබුණා නම් මොනතරම් මේක භුක්ති විඳින්න තිබුණාද? ගස්වලන්ටත් කට තිබුණොත් ඉනා වෙනවා. තාපසයා මේ තරම් බොළඳද කියලා. හැම දෙයක්ම අත්හැරපු තාපසයාට මේ පරිසරයේ අලංකාරය අත්හරින්න බැරි වුණා. ඒ තපස් සුවය අත්හරින්න බැරි වුණා. ඒ විවේකයේ අත්හරින්න බැරි වුණා. ඒ සීතල අත්හරින්න බැරි වුණා. තාපසය හැමදේම අත්හැරියට තාම අත්හැරියද නැද්ද කියනකවත් තාපසයා දන්නේ ඒ නිසා තාපසයා තාම අවුවෙනවා. අනන්ත අප්‍රමාණ භාවනා යෝගීන්ට වැරදිච්ච තැනක් තමයි තමන් කමඨාන් වඩන සමහර දේවල් වලට අසුවීම එක භාවනා යෝගියෙක් හිටියා ආනාපාන සතිය අවුරුදු 10ක් 12ක් විතර කරලා මොන කමඨාන වැඩුවත් ආනාපාන විතරයි වැඩෙන්නේ මොන කමඨාන දුන්නත් එයා ඔරෙන් හරි රාසින් හරි දවසට පැයක් හරි අරක කරනවා ඒතෝ ඒකට එහිතරම් කැමතියි උපරිම වැඩුවොත් අවුරුදු 7යි. අවුරුදු 7ට කලින් අනිවාර්යයෙන්ම rahat වෙන්නට ඕනේ. එයාගේ සංසාරේ මිනිසත් භවයේ වැඩ ඉවර වෙන්නට ඕනේ. හැබැයි අවුරුදු 12ක් කරලත් 10ක් කරලා සෝවාන්වත් තුන් නැත්තම් ඒකෙන් Tamange වැඩ නිමා වෙන්නේ නැති එකවත් එයාට තේරුම් ගන්න බෑනේ. ඒ තාපසයක පිළිගන්නේ නෑනේ. මේක නිවැරදි කමඨාන නම් අවුරුදු 12කට අඩුම තරම එක ඵලයකට හරි එන්න එපාය රාත් වෙන එක කෙසේ වුණත්. එක ඵලයකටවත් එන්න බෑ කියලා කියන්නේ ඒක නිවැරදි කමඨාන නෙමෙයි. මේක පිළිගන්න මානසිකත්වේ නෑ. ඒ නියතමානිකම නෑ. නිවැරදි කමඨාන දුන්නට පස්සෙත් ඒක වඩන ගමන් වැරදි කමඨානකුත් වඩනවා. ඒක කොහොමද කියලා කිව්වම තුවාලෙට බේත් දුන්නා බේත් දානවා බේත් දාන ගමන් හැමදාම තුවාලේ පාරනවා බේත් දානකොට පොත්ත ගලවනවා. අර කතුරු දාලා ඒක ටිකක් පාරලා අලුත් කරලා ලේ ටිකක් එම එනකන් ඒක අතුල්ලලා නැවත බේත් දානවා. ආයි පහුවෙනිදත් බේත් දානකොට ආයි පාරලා ලේ එනකන් අතුල්ලලා ආයි දානවා. මේක කවදාවත් සනීප වෙන්නේ ඇයි මේ පැත්තෙන් නිවැරදි කමටාන වඩනවා අර පැත්තෙන් වැරදි කමටානකුත් වඩනවා. ඒක කොහමද කිව්වොත් හොද හොද මඩේ දානවා වගේ මේ වගේ අදක්ෂකම් අපි තුල නැද්ද? වැරදි වැටහීම් අපි තුල නැද්ද? අනාවබෝධයෙන් අපි නොදැනුවත්ව පැවැත්මක් නඩත්තු කරගෙන යන්නේ නැද්ද? නිවීමට දක්ෂ වෙන්න ඕනේ කියන කාරණාව අපේ ජීවිතවලට කොච්චර වැදගත් වෙනවද කියලා කිව්වොත් නිවෙන්නේ කවුද කියලා ඇහුවොත් නිවෙන්න කෙනෙක් නෑ හේතුව පුද්ගලයේ සත්වයක් නැත්තම් කවුද නිවෙන්නේ එහෙනම් නිවෙන්නේ අපේ ආයතන 6. ඇසකන දිවනාසය සමසිත නිවුනාම සම්පූර්ණ නිවීමටපත් වෙනවා. එහෙනම් ඇසෙන් අපි ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බලනවා. ඒක නිවීමට ගැළපෙන විදියට බලන්නට ඕනේ. නිවීමට ගැළපෙන විදියට දකින්න අපි දක්ෂ වෙන්නට ඕනේ. හැයෙන සෑම දෙයක්ම නිවීමට ගැළපෙන විදියට සවන් දෙන්න දක්ෂ වෙන්නට ඕනේ. කතා කරන සෑම වචනයක්ම නිවීමට ගැළපෙන විදියට කතා කරන්න දක්ෂ වෙන්නට ඕනේ. අපි ජීවත් වෙන හැම මොහොතක් ගානේ කිසිම කෙනෙකුට කරදරයක් හිංසාවක් නොවන විදියට ඒ අයගේ සිත්වලට කැළඹිල්ලක් කම්පාවක් ඇති නොවන විදියට සාන්ත දාන්තව අනිත් අයට බොහොම ප්‍රියමනාප ලෙස ජීවත් වෙන්න අපි ඒ නිවීමේ දක්ෂකම අපි වඩන්නට ඕනේ. අපේ චර්යාව තවත් කෙනෙකුට ප්‍රශ්නයක් නම් කැළඹිල්ලට හේතුවක් නම් පටිගයක් ඇති කරන සුළුයි නම් අපේ චර්යාව නිසා දැන් කර්ම හැදෙන්නේ නැද්ද? කර්ම ඇදෙන්නේ. අසකන දිව නාසයෙන් සමසිතෙන් වෙන තැනකින් කර්ම හැදෙන්න බෑ. කර්මයේ කොටස් දෙකක් තියෙනවා කුසල් අකුසල්. ඕ ලෝකේ කාටරි එන්න කියන්න ඇසකන දිවනාසයේ සමසිත නැතුව අකුසලයක් අදන්න පුළුවන් දක්ෂයෙක් කිසිම කෙනෙකුට බෑ. තවත් දක්ෂයෙක් ඉන්නවා නම් එන්න කියන්නේ අසකන දිව නාසය සමසිත නැතුව කුසලයක් කරන්න පුළුවන් කෙනෙකුට එහෙම කරන්නත් බෑ. එහෙනම් කුසල් කරන්නත් අකුසල් කරන්නත් අසකන දිව නාසය සමසිත ඕනේ. ඒක මුල් වෙලා තමයි ඒ කර්මය සිද්ධ වෙන්නේ. එහෙනම් සෑම කර්මයක්ටම මුල ආයතන 6 නම් දැන් හදන්නත් ඕනේ හෙතන නේද? ඒ නිසා තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැදගත්කම මේ ලෝක සත්වයාට මේ තරම් වැඩි වෙලා තියෙන්නේ. සම්මා දිට්ඨියෙන් දකින්නට ඕනේ. ජීවයෙන් දකින්නට ඕනේ. කම්මන්තයෙන් දකින්නට ඕනේ. වාචාවෙන් දකින්නට ඕනේ. සතියෙන් දකින්නට ඕනේ. අපි මේ අසකන දිව නාසය සමසිත නිවැරදි ලෙස මේ නාම රූපات එක්ක ගනුදෙනු කරවන්නට ඕනේ. ඒක තමයි නිවීමේ පණිවිඩය. අපි මෙච්චර කාලයක් නිවෙන්න කටයුතු කළාද ඇවිලෙන්න කටයුතු කළාද කියලා ඇහුවොත් ජීවිතේ වැඩිපුරම කටයුතු කරලා තියෙන්නේ ඇවිලෙන්න අපේ ජීවිතවල අපි දකින්න තරමක් දැකලා තින්නේ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් නෙමෙයිද පාරකට බයින්න බෑ සම්පූර්ණ ලෝභ දේශ මොහ රාග වෛර ඇරෙන්න සම්මාවෙන් ජීවත් වෙච්ච එක මොහොතක් තියනවාද වනගත වෙලා ජීවත් වෙනකොට අපේ චරිතය බොහොම පිරිසිදුයි නිර්මලයි. නගරයකට ගියාම සමාජයකට ගියාම අපටම තේරෙනවා අපේ තැම්පත්භාවය අතුරුදාන් වෙලා සිත කම්පා වෙලා කලබල වෙලා විවිධ නාම රූපات එක්ක ගනුදෙනු කරගෙන දැන් අපේ සිත සම්පූර්ණයෙන්ම විකෘති වෙලා නැද්ද? ඒ කියන්නේ සිත තාම ඒ අවශ්‍ය තැනට ඇවිල්ලා නැහැ. තාම කෙලෙස් නිරෝධ වෙලා නැහැ, අඩුපාඩු හැදිලා නැහැ. හැදිලා තියෙනවා. ඒක බොහොම අතලොස්සයි. අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන්නට ඕනේ ඇසකන දිවනාසය සමසිත තුලින් නිවීමට හැම දෙයක්ම නිවීමට දකින්නට ඕනේ සෙන්බුදුවරේ කිටියා එයා ළඟ ගෝලයෙකුත් හිටියා ඒ සාමණේර භික්ෂුව දානෙගෙන ආපු උපාසකම්ම කෙනෙක් දිහා බලාගෙන ඉන්නවා. සෙන්බුදුවරයා පරචිත්තෙන් දැක්කා එයාට රාගයක් ඇති වෙලා ගෝලයට ඇයි එයා වැඩ කටයුතු කරනවා දානේ පිළියෙල කරනවා යනකොටත් බලනවා එනකොටත් බලනවා සතර ඉරියව් ටිකම බලනවා ඇස් වලින්ම කන්න හදනවා වාගේ එකක් වෙනවා මේක සම්පූර්ණයෙන්ම සෙන්බුදුවරයා දැක්කා දැකලා ගෝලයට කතා කරලා ඇව්වා පින්වත් ශ්‍රාවකය අර මෑණියෝ මං හොඳට හඳුරනවා එයාගේ ස්වාමි පුරුෂයා මියපරලෝ ගිහිල්ලා තනියෙන් ඉන්නේ කැමති නම් කතා කරලා බන්දලා දෙන්න පුළුවන් ඒකට එයා විරුද්ධ වුණේ නැහැ හේතුව එයාට ඒ චේතනාව තියෙනවා එයා තුළ එහෙම හදාසක් තියෙනවා සෙන් බුදුවරයා හානවා පින්වත් ශ්‍රාවකය කාලයක් යනකොට ළමයෙක් දෙකක් තුනක් හතරක් ලැබෙන්නත් පුළුවන්. එතකොට ඔයා පියෙක් වෙලා දරුවෝ තුන්දෙනෙකුගේ පියෙක් වශයෙන් පෞල් ජීවිතය ගත කරන්නට ඕනේ. ඒ දරුවෝ තුන්දෙනාගේ අනාගතය හදන්නට ඕනේ. කණ්ඩ බොණ්ඩේ අවශ්‍ය වියදම් හදන්නට ඕනේ. බේතේ දෙන්නට ඕනේ. ඒගොල්ලන්ගේ තාඩන පීඩන කරදර හැම එකක්ම ඉවසන්නට ඕනේ. ඒ මේ මෑණියන්ගේ සෑම වමනා එපාකම් ඔක්කොම බලන්නට ඕනේ. ගෙවල් දොරවල් නඩත්තු කරන්නට ඕනේ. ජීවිතේ වැඩිම කාලයක් ඒ හය වෙනුවෙන් මහන්සිලා අම්බ කරන්නට ඕනේ. මේකට කැමැතිද කියලා ඇහුවාම දැන් එයාට තේරුණා ඒ කරන ඉල්ලීම තුල බරපතලකමක් තියෙනවා. කවදාරි දවසක ඒ දරුවොත් ලොකු වෙලා කසාද බැඳලා ගියාම මෑණියොත් මිය පරලව ගියාම දරුවොත් නැතුව මෑණියොත් නැතුව යන්නේන මන් නැතුව අසරණ වෙනවා. කවදරි මාළු නිවාසයක වැඩිහිටි නිවාසයක තමන්ගේ අන්තිම කාලය ගෙවන්න සිද්ධ වෙනවා. දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා ඒ කට්ටිය ළඟ ඉන්නවා කියලා ගින් ඉටියාම එතන ඉන්න වෙන්නේ තමන්ට පියෙක් වශයෙන් නෙමෙයි මේ කරුවෙක් වශයෙන්. මුණුබුරා මිනිබිරිය හොදන්නට ඕනේ ඉස්කෝලේ ගෙනියන්නට ඕනේ කඩේ යන්න ඕනේ පොලේ යන්නට ඕනේ ගෙවල් අස් කරන්නට ඕනේ ඒගොල්ලෝ ගමන් යනකොට ගෙවල් මුර කරන්නට ඕනේ ඒ ගෙදර ඉන්න බල්ලා පවා නාවන්නට ඕනේ මෙන්න මේ தත්වෙන් තමයි එතන ඉන්න වෙන්නේ දැන් කැමැතිද මෑණියෝ බඳින්න කියලා ඇහුවාම අනේ ස්වාමිනී මට අනුකම්පා කරලා කමටානක් දෙන්න ජීවිතේ කවදාවත් ගී ගෙදරට නොයන පිණිස මේකේ යථාර්ථය මන් තේරුනේ නෑ මට. රාගය නිසා මම මේක හොඳ දෙයක් කියලා හිතුවා. රාගය සංසිඳිච්ච දවසක මට එල්ලෙන්න වැල් නැතුව යනවා. රාගය ඇත්තෝ හැම කෙනාම ගීගෙදරට යනවා. ලෝභය ඇත්තෝ හැම කෙනාම සම්පත් සරණ යනවා. ද්වේෂය ඇත්තෝ සෑම කෙනාම පානඝාත සරණ යනවා. එහෙනම් මේ ලෝකේ රාගය ඇත්තා කාන්තාවෝ සරණ යනවා ස්වාමි පුරුෂවරු සරණ යනවා මොකද්ද ප්‍රශ්නේ රාගයේ තියෙන තාක්කල් අපේ චරිතය නිතරම গিදර ගීගෙදරට බරයි ලෝභයේ තියෙන තාක්කල් අපේ චරිතය සම්පත් වලට බඩමුට්ටු වලට බරයි ද්වේෂයේ තියෙන තාක්කල් අනිත් අයට පීඩන දෙන්න, රිදවන්න, පලිගන්න, ඝාතනය කරන්න බරයි. මෙන්න මේ අඩුපාඩුකම් නිවැරදි කරගන්නට ඕනේ. අපි දන්නේ නැහැ අපි ගන්න දේවල ගොඩාක් දේවල තියෙන යථාර්ථය සමහර අය අදි සුපෝකභෝගී වහන ගන්නවා. හරගෙන මාස 6ක් විතර යනකොට ගාක්කට වාඩි වෙලා කම්මුලට මුක්කුවකුත් දියාගෙන කල්පනා කරනවා මොකද්ද ප්‍රශ්නේ කියලා ඇහුවාම ලීටරයකට කිලෝමීටර් 3යි වැඩ කරන්නේ ටයර් එකක් ගන්න තමන්ගේ ඉඩම විකුණන්න ඕනේ මේ වාහනේ නඩත්තු කරන්න ජීවිත කාලෙම අම්බ කරන්න ඕනේ මං කරගත්ත ලොකම හුනියම කියලා මිනිස්සු දුක් වෙලා නැද්ද? එහෙම මිනිස්සු අපට හම්බෙලා නැද්ද? අද ගොඩාක් සුඛෝපභෝගේ වහන වෙළඳ සැල්වල විකුණන්න තියෙන්නේ ඒ මිනිස්සු පාවිච්චි කරලා බැරි ගෑවිච්ච නිසා නේද? ඒ මිනිසුන්ට ඒක නඩත්තු කරන්න බැරි නිසා නේද? එහෙම එකක් ගන්නවයි කියලා කියන්නේ මේකේ අයිතිකාරයා මෙයාට මේක එපා නම් කවදාරි දවසක මටත් මේක එපා වෙනවා කියන මේ පුංචි කාරණාව තේරිලා නෑ නේද? එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ ප්‍රශ්න ගැටලු අපට තේරෙන්නේ නැහැ. අපි හඳුරන පින්වතෙක් හිටියා. එයාට විවාහ වෙන්න කාලේ වයස පැමිණියා. gederi මනමාලියෙකුත් බැලුවා. මනමාලි බලන්න මේ තරුණ ළමයා අරගෙන ඒ ගෙදරට ගිය වෙලාවේදී හැමදේම වැඩිහිටියෝ කතාබහ කරලා සේරම ටික සාකච්ඡා කරලා ඒ තරුණ ළමයාගෙන් ඇහුවා පුතාත් මොනවාරි කතා කරන්න තියෙනවද? ඔව් මට එක ප්‍රශ්නයක් තියෙනවා අහන්න. එහෙනම් ඒ ළමයාගෙන් අහන්න නෑ. ඒගොල්ලන්ගේ තාත්තගෙන් අම්මගෙන් අහන්න ඕනේ. මිනිස්සු විස්මයටපත් වුණා. ඇයි සාමාන්‍ය මනමාලයා මනමාලියකින් තමයි ප්‍රශ්න කරන්නේ. අම්මා තාත්තගෙන් අහන්න යන ප්‍රශ්නේ මොකද්ද? තනියෙන් අහන්න ඕනේ නෑ. ඒක ප්‍රසිද්ධිය අහන්න ඕන එකක්. ආන්න පුතා කියලා කිව්වාම එයා ආනවා දැන් ඕගොල්ලන්ගේ දුව ඕගොල්ලන්ට කන්න බොන්න දීලා පරිස්සම් කරලා ජීවිත කාලෙම රකගන්න බැරුව මට දුන්නාම දැන් මටත් කන්න බොන්න දීලා රකගන්න බැරි වෙන ප්‍රශ්නයක් මටත් එන්නේ නැද්ද? තමන්ගේ දරුවා හදාගත්ත ඕගොල්ලන්ට එයාගේ නඩත්තුව බැරි ගෑනකොට මට විතරක් බැරි නොගෑනේ කියලා කොහොමද විශ්වාස කරන්නේ? ඕගොල්ලොන්ගේ දරුවා ඕගොල්ලන්ට නඩත්තු කරන්න බැරි නම් මම කොහොමද ඒක නඩත්තු කරන්නේ අම්මා තාත්තට බැරිද මම කොයිදෝ ඉන්න කෙනේ මට කොහොමද ඒක කරන්න පුළුවන් ඕගොල්ලෝ අදාගත්ත දරුවා ජීවිත කාලෙම ඕගොල්ලොන්ට තියාගන්න බැරි නම් ජීවිත කාලෙම මම තියාගන්නේ කොහොමද මේ ප්‍රශ්නේ තමයි මට තියෙන්නේ කියලා ඇහුවාම ඒ මගුල එතනින් ඉවරයි ආයි ඒ ගෙදරට මගුල් කතා කරන්න යන්න බෑරිද යනගෙන එහෙනම් සමහර දේවල් අපේ ජීවිතවල අපට තේරෙන්නේ නැහැ අපිට තියෙන රාගය නිසා අපේ ඇස් දෙක හන්ද වෙනවා අපට තියෙන ලෝභය නිසා අපි අසන්ද වෙනවා. අපට තියෙන ද්වේෂය නිසා අපට අසන්ද වෙනවා. ලෝභයේ වැඩිම තියෙන මිනිස්සෙක්ට අතුරෙක් හිටියලු. ඒ අතුර කරපු හොඳම වැඩේ තමයි තමන්ගේ දේපල සේරම ටික විකුණලා හලියේ කරගෙන ඒ අලිය පූජා කළා තමන්ගේ හතුරට. අතුරා කල්පනා කළා මේ මිනිසයා මගේ හතුරා කියලා මං කල්පනා කරගෙන හිටියේ. කවදාරි මෙයා ඝාතනය කරන්නත් අදහසක් තිබුණා. හැබැයි මේ ලෝකයේ කවුරුත් මට මේ වගේ තෑග්ගක් දීලා නැහැ. අලියේ පූජා කළා මේ මනුස්සයා මගේ කල්යාණ මිත්‍රයා. බොහොම ශ්‍රේෂ්ඨ කෙනෙක් මම මෙයා ගැන වැරදි වැටීමකින් තිබුණේ කියලා එයා ඒ අතුරුකම සම්පූර්ණයෙන් අයින් කළා. හැබැයි එයා දන්නේ නැහැ අලියා පූජා කරලා තමයි මෙයා විනාශ කරන්න එයා සම්පූර්ණ සැලසුම කරලා තියෙන්නේ. උදේට කිලෝ 500යි දවල්ට කිලෝ 500යි රාට කිලෝ 1000යි. දැන් කිලෝ 2000 කෑම දෙනවයි කියලා කියන්නේ මේ මනුස්සයා හිටුපැයට සම්පූර්ණ ඉඟන්නේ බවට පත් වෙන්නේ නැද්ද? අර අනවශ්‍ය ඉඩම් විකුණ විකුණ අලියට කෑම දුන්නා. අවශ්‍ය ටික තියාගෙන ඉතුරු අවශ්‍ය ටික විකුණ විකුණ කෑම දුන්නා. ගේ විතරක් ඉතුරු වෙන්න අනිත් ඉඩම් ටිකත් වික්කා. පැලවික්කා පොලවික්කා තියෙන සේරම ටික වික්කා අන්තිමට ඉන්න තිබිච්ච ගේත් වික්කා. දැන් මේ මිනිස්යාටත් ඉන්න තැනක් නැහැ, අලියට ඉන්න තැනකුත් නැහැ. යන්නේන මකුත් නැහැ. දැන් තමයි යාට තේරුනේ අතුරා මට මිතුරුකමක් කරලා නැහැ. ඒ මිනිස්යා මාව සම්පූර්ණයෙන්ම විනාශම කළා. එයා අලියාගේ කකුල් අතර යට වාඩි වෙලා කල්පනා කරන ඇයි එවණක් නැහනේ ඉන්න කල්පනා කරන මේ தත්ත්වය මට ඇති උනේ ඇයි මොකද්ද මගේ දුර්වලකම ලෝභයනේ ලෝභයේ තියෙන මිනිසයාට අසුචි දුන්නත් ඒ මිනිසයා ගන්නවා. මොනම කුණුගොඩ දුන්නත් ඒ මිනිසයා ගන්නවා. ඇයි ලෝභය ඇත්තාට සියලුම දේවල් වටිනවා. සමහර භික්ෂුන් වහන්සේලාට ලෝභය තිබුණාම කුටියක් අස් කරන්න දෙන්නේ නැහැ. ප්ලාස්ටික් කෑලි පවා විසි කරන්න දෙන්නේ නැහැ. වැඩට ගන්න පුළුවන්. වැඩට ගන්න පුළුවන්. කැඩිච්ච මොනවාර දෙයක් තියෙනවා විසික නෑ නෑ ඒක වැඩට ගන්න මොකටද ගන්න පුළුවන් මොකටවත් ගන්න බෑ නෑ ගිනි මොලව ගන්න මේක පාසුවේ කෑම ඔතාගෙන ආපු සොපින් නුර පවා විසිකරන්නේ ඒ පොලිතින් නුර පවා එකතු කරලා තියෙනවා ගිනි මොලවන්න හොඳයි මොනාරි හොතන්න හොඳයි මේ විදියට කිසිම දෙයක් විසි කරන්න හැමදේම එයාට වටිනවා ලෝභය ඇත්තාට මේ ලෝකේ හැම දෙයක්ම වටිනවා ද්වේෂය ඇත්තාට හැම දෙයක්ම පරිගැනීමක් වශයෙන් තමයි පේන්නේ. රාගය ඇත්තාට හැම තැනම පේන්නේ රාගය. එහෙනම් නිවීමට අපි දක්ෂ වුණාද කියලා බැලුවොත් අපි මේ ලෝකේ නිවීමට අදක්ෂ වුණා. ඇස් දෙකෙන් අපේ නිවීම අපි නැති කරගත්තා. හැයෙන ශබ්ද වලින් නිවීම නැති කරගත්තා. අපි කතා කරන වචන වලින් අපේ නිවීම නැති කරගත්තා. අපි ජීවත් වෙන ජීවන රටාව තුළින් අපේ නිවීම නැති කරගත්තා. අපේ සිතිවිලි වලින් අපේ නිවන මොනතරම් ඈතට ගියන් තියනවද? ආයතන 6 තුලින් අපි කර්ම හදලා අදලා මේ භවයේ විතරක් නෙමෙයි මේ භද්‍ර කලාපයේ පුරාවටම නිවෙන්න බැරි තත්ත්වයටපත් වෙලා නේද? අපේ ජීවිතයේ මේ කියන දුර්වලකම් අපි නිවැරදි කරගන්නට ඕනේ. අපේ කියන අඩුපාඩුකම් අපි නිවැරදි කරගන්නට ඕනේ. ඇසින් දකින හැම මොහොතක් ගානේ හැම දෙයක් තුළින්ම නිවීමක් දකින්න. ඇයෙන දේ කුමක් වුණත් ප්‍රශ්නයක් නෑ හැම දෙයක් තුළින්ම නිවීමක් පමණක් අසන්න. කතා කරන හැම මොහොතෙම තමනුත් නිවිලා තවත් කෙනෙකුට නිවෙන්න යමක් කතා කරන්න. ජීවත් වෙන ඇසිරෙන හැම මොහොතක් ගානේ අනිත් අයගේ නිවීම පිණිස ඇසිරෙන්න තමන්ගේ නිවීම පිණිස ජීවත් වෙන්න හැම චෛතසිකයක් තුළින්ම තමන්ගේ නිවීම පිණිස සිතන්න මෙන්න මේ විදියට අපේ නිවීමට අපි දක්ෂ වෙනවා නම් ඒ කාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ රාත් වෙලා පිරිනිවන් පානවා නේද? එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අපි නිවීමට දක්ෂ වුන්නේ නොනිවීමට දක්ෂ වුණා. ඇයි අපි මේ ලෝභ දේශ මොහ රාග වෛර කියන මේ පංචකාමයන් අරඹවාගෙන ගිහිල්ලා අපි නැවත නැවත මේ ලෝකේ ඉපදෙන්න නේද කටයුතු කළේ. දැන්වත් අපේ නිවීමට අපි දක්ෂ වෙමු. අපි මේ පරිභෝජනය කරන හැම භාණ්ඩයක් තුළින්ම අපේ නිවීම අපි සකස ගනිමු. අපට පේන හැම දෙයක් තුළින්ම අපේ නිවීම අපි හදාගමු. අපි කැළඹෙන්න හේතු නිර්මාණය කිරීමෙන් අද ඉඳලා වැළකෙමු. අනිත්‍යගේ චර්යාව අපට බලපෑම් ඇති නොකරන පිණිස ඒ හැම දෙයක්ම ඉවසගෙන අපේ නිවීම පිණිස ඒවා කටයුතු කරමු. අසකන දිවනාසය සමසිතෙන් අපි අපේ නිවීමට දක්ෂ වෙනවා නම් පේනවා, හැයනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා කියන මේ සෑම ගනුදෙනුවක් තුළින්ම අපේ නිවීම අපි නිර්මාණය කරගන්නවා නම් ක්‍රමානුකූලව නිවිලා නිවිලා කවදාරි දවසක සම්පූර්ණයෙන්ම නිවිලා යන්නේ නැද්ද? අපේ ජීවිතේ අපි මෙච්චර කාලයක් අදාගත්තේ නැති අඩුපාඩු දුර්වලකම් අපි නිවැරදි කරගන්නට ඕනේ. අපේ වචනවල තාම අසත්පුරුෂ වචන තියෙනවා, දේශසාගත වචන තියෙනවා. පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප මුසාවාද නැද්ද? ඇයි අපි නොනිවීමට දක්ෂ වෙන්නේ? නිවීමට දක්ෂ වෙන්න එපාය. දකින්න කොටත් අනිත් අයගේ අඩුපාඩු අපිට පේන්නේ නැද්ද? ඇයි අපි නොනිවීමට දක්ෂ වෙන්නේ? නිවීමට දක්ෂ වෙන්න එපාය. අපේ චරිතයවල තුල තාම දඩබ්බරකම අසංවරකම මාන්‍ය උඩඟු ආම්කාරය නැද්ද? ඒ කියන්නේ තාම අපි නොනිවීමට දක්ෂ වෙනවා. නිවීමට අපේ දක්ෂකම ඈත් වෙනවා. මේ දුර්වලකම් අපි නිවැරදි කරන්නට ඕනේ. අපේ අඩුපාඩු අපි මෙච්චර කාලයක් අදන් නැතුව සංසාරේ ඉපදිලා ඉපදිලා මේ බුද්ධ ශාසනය 2600ක් වෙනකන් ඇවිල්ලා දැන්වත් අපේ අඩුව අපි තේරුම් අරගෙන නිවැරදි කරගන්නට ඕනේ මේ ලබාපු මිනිසත් භවයේදීවත් අපි රාහත් වෙලා පිරිනිවන් පාන්නට අපි කටයුතු කරන්නට ඕනේ නැවත මේ නාම රූපවල මේ සසරේ ජාතිය ජරාව භවයක් ඇති නොවන පිණිස අපේ මිනිසත් භවයේ වැඩ නිමා කරන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි මේ කමඨාන වඩමු. අපි සියලුම දෙනා ඇසකන දිව නාසය සමසිත කියන ආයතන හය තුලින් නිවීමට අපි දක්ෂකම වඩමු හැම දෙයක්ම නිවීම පිණිස දකිමු හැයෙන හැම දෙයක්ම නිවීම පිණිස ශ්‍රවණය කරමු කතා කරන හැම දෙයක්ම නිවීම පිණිස කතා කරමු ජීවත් වෙන හැම මොහොතක් ගානේ නිවීම පිණිස ජීවත් වෙමු හැම සිතවිල්ලක් ගානේ නිවීම පිණිසම සිතමු මෙන්න මේ කමඨාන වඩන්න පුළුවන් නම් අපි ලබාපු මිනිසත් භවයේ වැඩනිමා වෙනවා ඒ කාන්ත වශයෙන්ම හැම ආයතනයක්ම නිවෙනවා නම් කුසල් අකුසල් කියන කර්ම දෙක හැදෙන්නේ නැත්නම් කර්ම නැවතිච්ච ආයතන 6ට පිරිණිවන් පෑම මිසක් වෙන මොකවත් සිදු වෙන්නේ නෑ නේද? එහෙනම් අපේ ආයතන 6ම වැඩවලින් නිරවුල් වෙන්නට ඕනේ. ඒ සෑම දෙයක් තුළින්ම නිදහස් වෙන්නට ඕනේ. තාම අපේ සම්මාව කියන මේ වැඩවල ගොඩාක් අවුල් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අනාර්ය කටයුතු අනන්ත අප්‍රමාණ මිශ්‍ර වෙලා තියෙනවා. සත්පුරුෂ කටයුතු වල අසත්පුරුෂ කටයුතු පොඩ පොඩ මිශ්‍ර වෙලා තියෙනවා. මේ අවුල නිසා තමයි අපි ඉපදෙන්නේ. මේ අඩුපාඩු දුර්වලකම් නිසා තමයි තාම මේ සසරේ ඉපදිලා දුක් විඳින්නේ. මේ දේවල් නිවැරදි කරන්න මේ කමඨාන වඩමු. අසකන දිවනාසය සමසිතෙන් අපි මේ මොහොතේ ඉඳලා ප්‍රාර්ථනාවක් අදිස්ථානයක් කරගනිමු මේ තප්පරේ ඉඳලා මම ආයතන හයෙම නිවීමට දක්ෂ වෙනවා හැම දෙයක්ම නිවීමට මම දකිනවා හැම දෙයක්ම නිවීමට සවන් දෙනවා හැම දෙයක්ම නිවීමට කතා කරනවා හැම දෙයක්ම නිවීම පිණිස කටයුතු කරනවා හැම දෙයක්ම නිවීමට සිතනවා මේ විදිහට අපි මේ කමඨාන වඩන්නට ඕනේ පුරුදු පුහුණු කරන්නට ඕනේ අපේ ජීවිතයේ නිවීම මිස වෙන කිසිම අරමුණක් නොතිබිය යුතුයි. ඇයි අපි පලි ගන්නෙ? ඇයි අපි රාගයෙන් දැවෙන්නේ? ඇයි අපි ලෝභයෙන් එකතු කරන්නේ? කොහාට යන්නද? ඒකෙන් ඇතිවෙන්නේ දුකක්ම නම් දුකට මෙච්චර කෑදරද අපි? දුකට මෙච්චර ලෙඟතුද අපි? දුක් විඳින්න මොනතරම් කැමැත්තෙන් වැඩ කරනවද? හැයි දුකෙන් එතර වෙන්න අපි කැමැත්තෙන් වැඩ කරන්නේ නැත්තේ? දැන් මේ කැමැත්ත ඇති කරගෙන දුකෙන් එතර වෙන්න අපි වැඩ කරමු. අපි හැමෝගෙම මිනිසත් භවයේ අවසාන භවයේ මේක අපි හැමෝම රාත් වෙලා පිරිණිවන් පානවා තථාගත ගෞතම සම්බුද්ධ ශාසනය තුල මේක අදිස්ථානයක් කරගන්න ප්‍රාර්ථනාවක් වශයෙන් කරගන්න හැම දවසම උදෑසන නැකිටලා නින්දට යනකම් ආයතන 6 තුලින්ම නිවීම වඩන්න හැම ආයතනයක් තුළින්ම නිවීම වඩන්න දක්ෂ වෙන්න. ලෝභය, ద్వේෂය, මෝහයක්, රාගයක්, වෛරයක් ඇදෙනවා නම් ඒක නිවැරදි කරගන්න සීය පවත්තලා ඒක නිවැරදි කරගන්න. එහෙනම් මේ කමඨාන හොඳට සිතේ ධාරණය කරගන්න. හොඳට මතකේ රඳව ගන්න නැවත නැවත මෙනෙහි කරන්න සී කරන්න Taman ලබාපු මිනිසත් භවය පුරාවටම මේ කමඨාන වඩන්න හැසකන දිවනාසය සමසිතෙන් නිවීමට දක්ෂ වීමේ කමඨාන වඩන්න හැම දෙයක් තුළින්ම නිවීම පමණක් වඩන්න මේ විදියට මේ කමඨාන වඩලා මේ විදිහට අපි ලබාපු මිනිසත් භවය තුළ තියෙන සේරම අඩුපාඩු දුර්වලකම් නිවැරදි කරලා මේ භවයේ තුලම රාත් වෙලා පිරිනිවන් පාන්න මේ කමඨාන මේ කමඨාන තුලින් අපි ලබාගත්තා වූ අවබෝධය ඒ කාන්ත වශයෙන් අපේ පිරිණිවීම පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්නේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි.